මේ මහා රාහුලෝවාද සූත්‍රයේ විග්‍රහ කර දෙන්නේ කියලා මේක ලොකු විග්‍රහයක්. මේක විග්‍රහ කරන පරිගත කරන පරිතිනා සීටි දැක් කියනවා සම්පූර්ණම රූපවාහිනී දේශනා කරන මුළු දේශනා පද්ධතියම ඇති. මේ ආ දේශනා 12ක් කියන ප්‍රතිආරගෙන විග්‍රහ කරගන්න මොකද මේක සෑහෙන විග්‍රහයක්. ඉදින් මැත්තේ මාතෘකාවක් විග්‍රහ කරලා දෙන්නේ. රාහුල හාමුදුරුව බුදුරජාණන් වහන්සේ එක්ලා වැඩින වෙලාවක රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නා. රාහුල ඔබ නිදහසේ පැත්තකට ගිහිල්ලා මෙහෙම කල්පනා කරලා බලන්න. මම මොනවද අද කළේ? කරපු වැඩ මොනවද? මම මේ කරන වැඩ මොනවද? ඒවා රාගයට හේතු වෙනවද, දේශයට හේතු වෙනවද, මෝහයට හේතු වෙනවද? මලා ගියේ හොයලා බලන්න. එහෙම වෙනවා නම් ඒක අත්දැකීම. සාගත හේත හේතු වෙනවද, දේශක් හේත හේතු වෙනවද, මොහක් හේත හේතු වෙනවද? ඉදාම ඕනෑකම එක වදන්න. සාහුල අතීතයේ යම් ක්‍රමයක මේ මේ ධර්මයේ පූර්ණය කරන්නේ, ඉන්ද්‍රිය සංවර කරන්නේ. මෙන්න මේ ක්‍රමයේ මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි. මේකයි කියන්නේ. මතු අනාගතයේදී යම් ක්‍රමයක මේ ක්‍රම ධර්මයේ පූර්ණය කරනවා මේකයි කියන්නේ. දැන් මේ වර්තමානයේ යම් ශ්‍රවණකෙනි ශ්‍රවණ ධර්මයේ පූර්ණ වෙනවා මෙහෙමයි කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා රාහුල හාමුදුරන්ට විදිය දරනවා. සාවුල හාමුදුර විරාජි පිටපාත වලින් නැතුව ගිහිල්ලා. මේ ගැන කල්පනා කරනකොට. චරිත හාමුදුරුවෝ තමයි වහන කළේ. චරිත හාමුදුරුවෝ කියනවා රාහුල ආනාපාන සතිය වඩන්න. රාහුල ආනාපාන සතිය වඩන්න. ආවත් අරුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා සාවුල හාමුදුරුවෝ සාමීන් මහත්ඵල මහානිසංස ලැබෙන්න ආනාපාන සතිය වඩන්නේ කොහොමද? මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන් ඉස්සෙල්ලා කළ යුතු වැඩ පිළිවෙලක් තියෙනවා. పూర్ව භාග ප්‍රතිපදා. ආනාපාන සතිය වඩන්න ඉස්සෙල්ලා ආනාපාන සතියේ අරමුණ තේරුම් ගන්න. අද ආනාපාන සතිය වඩන්න ගියාම ඔක්කොම කරලා ඉඳගෙන නාහේ අගර හෝ තොලාගෙන හුස්ම මේ යාහිත තියාගෙන හුස්ම ගන්න එකයි අග්න එකයි කරනවා ඒක. ඒ වෙනනම් බීම් බීම් හැකිලිම් දෙක වශයෙන් බල බීම් වෙන හැටි හැකිලෙන හැටි බලාගෙන හුස්ම ගන්නවා හරි. දැන්ට කරන්නේ ඒක වෙන්නේ. හැබැයි ඒක මේ කරන එක ඔය පොඩ්ඩ අහගෙන ඕන කෙනෙකු කළ හැකියි. හැබැයි කවුරු එහෙම කළා නිවන මොකද්ද කියලා දැනගත්තේ නැත්නම් ආනාපාන සතිය දවසේ අරමුණු ලැබෙන්නේ මෙන්න මේ නිසා ඒක තමයි අරමුණ මොකද්ද නිවන නිවන හෝ නිවන් මඟ මේ ටික වැටහිලා තියෙන්න ඕනේ ආනාපාන සතිය වලන්න එසා උන්වහන්සේ වෙන්නවා ආනාපාන සතිය වඩන්නලා මහත්ඵල මහාන් සංඛ්‍ය ඇතුළු. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම ධාතු මනසකාරී කරලා පුරුදු වෙන්න. ධාතු මනසකාරී කරන හැටි වෙන්න. විග්‍රහ කරන්න. ආනන්ද මේ ශරීරෙහි යම් කිසි ද්‍රව කොටසක් තියෙනවා. පිටතේම හැරවලයේ කෙලසොට්ටු මල කෙලසොට්ටු මුත්‍ර රාජ්‍ය මේ ආදී වශයෙන් වෙනපු කොටස් 12ක් ගැන වෙනලා තිනවා මේ ශරීරයේ ආපෝ කොටස් තියෙනවා. ද්‍රව කොටස් 12ක් විග්‍රහ කරලා. පිත්තං තේ මහ පුබ්බෝ ලෝහිතං තේදෝ මේදෝ අසු වාසා තේලෝ ඩිංගානිකා ලතිකා මුත්තන්ති කියලා ඔය කාරණා ටික. ඊට පස්සේ බලන්නේ මේ කොටස් ටික මේ කය ඇතුලේ තියෙනවා. කොයින්ද කය ඇතුලට ආවේ? පිටින් ගත ද්‍රව වර්ග පානය කරලා ඒකේ කොටස තමයි මේ කය දහම. දැන් මේ පිටින් තිබුණ දව කොටසක් තිබුණා නම් ඒ සත්වේද බුද්ධලේ ජීවියේ වතුර කියන්නේ ජීවියේ එන්න ධාතු කොටසක් විතරයි. ඒතර විනේ ඒක සත්වේක් නෙමෙයි බුද්ධලේක් නෙමෙයි ජීවියෙක් නෙමෙයි. ඒක ලෝකයේ තියෙන ද්‍රව නැමැති ධාතු කොටස. ඒක මේ හරියට ගත්තා. ශාරීරික තුල ක්‍රියාත්මකත්වයේ පිට දෙම හැරවලේ ආදී වශයෙන් ඔය කොටස් 12ක ද්‍රව ගුණ 12ක් එක ඇතුළේ හටගන්නවා. දැන් ඒක ශාරීරියේ තියෙන ශාරීරියේම තියෙන එකක් පිට වෙනවා. විඩාකාරයෙන් පිට වෙලා යනවා. ධාඩියේ තියෙන වශයෙන් යනවා. මුත්‍රා වශයෙන් පිට වෙලා යනවා. අත් ද්‍රව ගුණ මේ විදිහට පිට වෙලා යනවා. පිට වෙලා යන්නේ කොහටද? නැවත ලෝකයට, බාහිර ලෝකයට. දැන් සත්‍යයක් වශයෙන් පිළිදෙලා ගියාද ජීවියෙක් වශයෙන් පිළිදෙලා ගියාද නැත්නම් ද්‍රව පොදහක් වශයෙන් පිළිදෙලා ගියාද මේ කල්පනා කරලා බලන්න එතකොට මෙලේ ආපෝ ධාතුව ආපෝ ධාතුව නිසා සතේ පුද්ගලී ජීවියෙක් නෙමෙයි ඒ බාහිර ආපෝ ධාතුව මේකයිට ඇතුළලා මේකයි පිටලායි බාහිර ආපෝ ධාතුව එකතු වීමේ ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා දැන් ආපෝ ධාතුව මේ කයට ඇතුළලා කියලා සතේක් වෙන්නේ නැහැ පුද්ගලයෙක් වෙන්නේ නැහැ ජීවියෙක් වෙන්නේ නැහැ ආපෝ ධාතුව ආපෝ ධාතුව පිට තිබුණේ ඒකමයි අතුලට ආවේ ඒකමයි නැවත බහැරලා පිටට ගියේ ආපෝ ධාතුව. එහෙනම් ආපෝ ධාතුවේ සත්‍යයේ කුජලේ කියන ගණනාව මේක මුලාව. මේක ආපෝ ධාතුව ආපෝ ධාතුව පවණයි කියලා හිතාගන්න. මේ ශරීරයේ චේතලෝ නියදා සම්මා නාරයට ඇටවිලු ආදී වශයෙන් තියෙන පඩවි ධාතු කොටස පිටක් වෙනවා. කේතා ලෝමා නකාදන්තා පතෝ මන්තං නහරෝ අට්ටි අට්ටි විඤ්ඤා වක්ඛං හදයක් යකනා කිලෝමකං සියකම් අප්පාදම් අන්තං අන්තුණං උද ආදි වශයෙන් ඒ පිළලා තිනගේ ඒ මූලික විචක් විග්‍රහය මොකද අන්නේ හටගත්ත කොටස උදවියක් අරිහම් කියන හටගත්ත කොටසක් තියෙනවා මෙන්න මේ කොටස් විස්ස මේකයි තියෙන හද දේවල් මේකයි හද දේවල් කොයින්ද හැදුවේ කොහොමද මේ සැර කොටසක් තිබුණා ආහාර වශයෙන් ගත්තා පටවි ධාතුව. ඒක සත්වයක් නෙමෙයි ජීවියෙක් නෙමෙයි. ආයක පටවි ධාතුවක් විතරයි. ආහාර වශයෙන් ගත්තා. ඊට පස්සේ ඒක මේ කය ඇතුළේ මේ විස කොටක් විස හදනවා ඒ දැන්. ඒවත් ජීවි ගිහිලා එකක් ගැලවිලා ගිහිල්ලා නැවත වාඩයක් මේ බාහිර ලෝකෙට වෙනවා. සත්වයේ පුද්ගලයෙක් කියලා කියෙත් නැහැ ජීවියෙක් හැටියට කියෙත් නැහැ. පඨවි ධාතුවක්ම ඇතුළු වුණා. පඨවි ධාතුවක් ඇතුළේ ක්‍රියාත්මක කියලා පඨවි ධාතුව පිටේලා ගියා. පඨවි ධාතුව සත්‍යයේ කුද්ධිලේ ජීවියෙක් නෙවෙයි මේක තිබුණා පිටේ ගියා. ওই දින පඨවි ධාතුවේ ස්වභාවය තෝරගන්න. බාහිර වායෝ ධාතුව තියෙනවා. මේ බාහිර ධාතුව බාහිර තියෙන වායෝ ධාතුව සත්‍යයේ ජීවියෙක් නෙවෙයි. ඒක ධාතු කොටසක් විතරයි. ඒක මේ ශරීරයේ ඇතුළට ගන්න. අරගත්තාම ශරීරය ඇතුළේ ක්‍රියාත්මක වෙනවා විවිධාකාර විදිහට. ඒකට තමයි ක්‍රියාත්මක වුනේ. ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ඒක වායෝ ධාතුවක් මිසක් හතෙන් පුද්ගලයෙක් නෙමෙයි. ඒකත් මේ වායෝ ධාතුව හැවිලි පිට වෙනා බාහිර ලෝකේ. සත්‍ය පුද්ගලයෙක් වශයෙන් පිටවෙන්නේ නැහැ බාහිර ලෝකෙට පිටවෙන්නේ වායෝ ධාතුවක් වශයෙන්. එයා පිටදී වුණත් ඇතුලේ වුණත් නැවත පිට වෙලා ගියත් වායෝ ධාතුව වායෝ ධාතුව මිසක් සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි. මේ බාහිර ලෝකයේ විලාකාරයේ උෂ්ණයක් තියෙනවා. ඒක තේජෝ දාපු නිසා සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි. ඒක මේ ශරීරයේ අවශෝෂණය කරගන්නා විලාකාර ප්‍රමු. ආහාර වලින් ආදී මේ ප්‍රමු. ඒක ශරීරයේ අවශෝෂණය කරනත් ඒක තේජෝ දාපුමයි සත්‍යයේ පුද්ගලෙක් වෙලා නෙවෙයි. ඊට පස්සේ ඒක මේ ශරීරයේ පිළ වෙනවා. ඒ උෂ්ණය. උෂ්ණයට උෂ්ණය පිටලා එක තුරා මිසක් සත්‍යයේ පස්සේ ජීවියෙක් පස්සේ හැකිලකට උනත් නෙවෙයි. මේ ධාතු හතරට කෝ අයිතිකාරයි. මේ ප්‍රවාහි ලෝකේ තියෙන ධාතු හතර ඇවෙන්නේ. ඕක මම කිව්වට මම වෙනවා. මගේ කිව්වට මගේ වෙනවා. ওই ධාතු හතර ආත්ම කරගන්න හදන්න පුළුවන්. ලෝක සත්‍ය තේරුම් ගන්න බැරුව මේක ඇතුළට ආපුවාම ඕක මම කරලා මගේ කය කරගන්නවා. නමුත් ධාතු හතර ඇරෙන්න කාර්යයක් මෙතන ක්‍රියාත්මක නැහැ ක්‍රියාපද්ධතිය ඉස්සරහට සිද්ධ වෙන්නේ. එහෙම සිද්ධ වෙන මේ ධාතු ක්‍රියාවලියේ. තාම මොකද මම කියන අල්ලන්න එකක් එහෙම තියෙන්නේ. ඔන්නම බලන්න ඕනේ. ඔය ප්‍රමිතිය හිතලා වල්නකොට වේද පටන් ගන්නවා. මේ හැම ශරීරයකම තියෙන මේ ධාතු හතරේ සම්පීඩනය. ඔය ධාතු හතරේ තියෙන හතරේ පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ලෝක සත්‍යය මුලාට වත්ලා මේක මගේ යන මගේ කය ආදි වශයෙන් කියලා. මේ කයද ඇලුම් කරනවා වැලුම් කරනවා. ඒ ධාතු හතර අල්ලා ගන්න හදනවා. ඒක එහෙම ක්‍රියාවලියක් සිද්ධ කරන එකක් නෙවෙයි. ඇතුළට ආව පිට වෙලා ගියා, ඇතුළට ආව පිට වෙලා ගියා. අපේ ක්‍රියාවලියක් විතරයි සිද්ධ වෙන්නේ. අන්තිමට වැරිච්චලා මොකද වෙන්නේ? මම කියන්නේ හිතුවා හරි ගියේ නැහැ. උඩ ගහින් දිවිච්ච ඒවා ආපෝ කරද දිය වෙලා ඉදිරිය දියට ගියා. පඩවි කොටස පොළොවට පාස් වුණා. වායු කොටස වායුවට ගියා. උෂ්ණ කොටස උෂ්ණයට ගියා. තව කය කියලා ඉතින් ටිකක් මේක දිවිලා නැහැ. එහෙනම් කය කියන්නේ අයිති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කයි ස්වභාවය විතරයි. ඔහොම එකක් නිසා ඇතිවෙනා විපර්යාස නිසා, ධාතු විපර්යාසයන් නිසා. විවිධාකාර රෝගාබාධ දුක් කරදර මේවා අපි ගන්නවා කැඩීම් වෙනවා, විදී පිළිම් වෙනවා. මේ ධාතු විකෘති සිද්ධ වෙනවා. මේ ඇරෙන වෙන මොනවාද මේ ධාතු හතර ලබා දුන්න හැසෙ. අල්ලගන්න හැදුවට මම කරන්න හැදුවට මගේ කරන්න හැදුවට ආත්මය කරගන්න ලැබුණා. කාගවත් මේ ධාතු හතර සැනසීම ලබා දීලා තියෙනවා. මෙන්න මේ මේ ධාතු හතර ගැන බලන්න. ඔය කිව්වේ පොඩි දිනක විතර විග්‍රහ කරලා දීලා කිව්වා. මෙන්න මෙහෙම බලනකොට පේන්නේ ධාතු හත්මෙන් හත කියන ධාතු හත් දෙක ගෙවිල යනවා මිස මම කරන්න දෙයක් මගේ කරන්න දෙයක් මගේ ආත්මය කරන්න දෙයක් මේකයි තුල නැහැ නේ මත් මේකයි තුල නැහැ නේ. ඔන්නෝ දකින්න පටන් ගන්නවා. මේ මාත්‍රි කය පිළිබඳ විපරීත අර්ථයක් තිබුණා අදහසක් තිබුණා නම් එහෙම ත්‍ෘප්තියක් තිබුණා. ඒක ගිලිහිලා ගිලිහිලා ඉතින් එහෙම ගන්න හරියක් නැහැ කියන ඇත්ත දකි. ආවල මෙහෙම පුරුදු කරගන්න. ඔය ධාතු කුසලතාවය ඇති කරගන්න. මේ එකතැනකවත් වෙන ක්‍රියාවක් මේ ශරීරේ නැහැ. තියෙන්නේ ඔය. තවත් ධාතු කුසලතාවය ඇති කරගන්න. සාතරකට බෙදලා අය බැලුවේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන. ලෝකේ හට ගැනීමට හේතුන් ධාතු හයක් ගොඩනැගිලා ධාතු හයක සංකල්පණකින් ගත හිත සහිත සත්වයේ ගොඩනැගිලා විද්‍යාමාන වේ. ඒවා ධාතු කොටස් නිසා කිසිම කෙනෙකුට අයිතිය තියා ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ ධාතු හය විදිහම මම අපේලා ගන්න අපේ. ඔකම 18 ධාතු ක්‍රමයේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, දෝත ධාතු, රද්ද ධාතු, දෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා. මේ ධාතු 18 කට වෙනවා කියන්නේ. ඔය හැම එකක්ම මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි හැවටලා දඟලනවා මේ. ඒවට මම කිව්වට මම වෙන්නේ නැහැ, මගේ කිව්වට මගේ වෙන්නේ නැහැ, මගේ ආත්මය කර මගේ ආත්මයේ වෙන හරයක් ඉවෑ නැහැ. මෙන්න මේ 18 ආකාරයෙන් මෙදලා බලපාවක් වෙනවා. එහෙනම් මේ ගතහිත සහිත මම කියලා කිව්වේ මොකේද? අයිති කරගන්න ආත්ම කරගන්න පුළුවන් එකක් මේකේ නැහැ. සදාත්මිකව වාර්තා ගන්න පුළුවන් එකකුත් නැහැ. මගේ කැමැත්තට සිද්ධ වෙන එකකුත් මේ අතරේ නෑ. කැමැති කාට කැමැති කාට නෙමෙයි ධර්මතාවයක් කරන සිද්ධ වෙන ක්‍රියාදාමයක් කියන එක. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. ඔයාලි වශයෙන් ධාතු කුසල ධාර්මයේ තියෙන්නේ. ඊට පස්සේ දේශනා කරනවා. කාහුල ආකෝ භාවනාව වඩන්න. පෞකාලික අටුවාවතර විග්‍රහ කරලා තියෙන්නේ නින්දර ටිකක් අත්තු කරගෙන ඒ කලගෙඩියක් හරි මොකක්ද යතිය පේන්න තියාගෙන කුලා නවත්නකදී තියෙන ඒ විදිහට දිහා බලාගෙන තේජෝ තේජෝ කිය කියන කෙනා තේජෝ ධාතු වෙනවා ආපෝ භාවනාව වරන්දෝයි ජල වදන අත්තිය පේන්න තැනක ඒ ජලයේ දිහා බලාගෙන ජල සංඥාව ඉස්සරහගෙන ආපෝ ආපෝ කියන එක වරන් ඒ වුණා පඩවි භාවනාව වඩන්නේ අඟල් 6ක් විතර ප්‍රමාණයක මැටි ගුලියක් හදලා ඔටෝමට්ටම් කරලා තමන් ඉදිරියේ පේන මට්ටමට තියාගෙන ඒ සදාම් කරපුවා පේන මට්ටමට තියාගෙන ඒ දිහා බලාගෙන පටවින් රට කියන සංඥාවක්. දැන් මෙහෙම තමයි විසුද්ධි මාර්ගය ආදී පොත්වල පස්සේ කාලෙක භාවනා කරන හැටි මෙල්ලා තියෙන අසින භාවනා. ඒවා ඉන්දියාවේ යෝගීන්ගේ පිට භාවනා. ඒවා තමයි බුද්ධහමත භාවනා කියලා ඇඳුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැරික් මේ රාහුල හාමුදුරුවෝ. රාහුල වටේ භාවනාව වල කොහොමද වරන්නේ කියලා ක්‍රමයක් වෙන්නේ. හැබැයි ඔහොම මැජික් හදාගෙන එකක් එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. රාහුලෙ පොළොව ගැන දීකලා බලන්න. පොළොවේ ස්වභාවය. මේ මිනිස්සු මේ පොළොවේ මේච්චන් කනිනවා. කෙලව කෙල ගහනවා හොකුරට. මල මුත්‍රා පහ කරනවා. මේ ලේ ක්‍රියාව මේ පොළොවට කරනවා. පොළොව ඕවට කම්පා වෙනවා. හැලෙනවා. පොළොව ඕවට හැලෙන්නේ නැහැ. ඒ වගේ මම පොළොව වගේ ජීවත් වෙනවා. ඒ පොළොව. මේක මට මේ කාරණා නිඳා පහස කරන්න පුළුවන්. සිංහි හිංසා කරන්න පුළුවන්. කැලුම් පෙලුම් කරන්න පුළුවන්. පොළොව කම්පා වෙන්නේ නැතුව ආවම උපමා කරගන්න. මමත් ඒ වගේ කිසිම එකකට කම්පා වෙන්නේ නැහැ. මම පොළොව වගේ නිශ්චලව ජීවත් වෙනවා. මෙන්න මේ විදිහට හිත හදාගන්න. මේකට කියනවා පටවි භාවය. දැන් හිතලා ගන්න මේ දෙකේ වටිනාකම දෙක හොඳට පැහැදිලිව පේනවා. ওই දෙකම වෙන විමර්ශනය කළා බලන්න. යම් කිසි පුද්ගලයෙක් ඇලීමට ගැටීමට මුලා වෙන හේතු වෙන්නා වූ දෙයක් ලෝකෙන් අරගෙන උනොත් ඇලීම නිසා විසිද්ධ වෙන්නේ නැතුව ගැටීමේ විසිද්ධ වෙන්නේ කරපෙන්නේ නැතුව මුලාවටපත් වෙලා මුලා වෙන්නේ නැතුව පත්‍යක් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මේක භාවනා කරගන්න. අනිත් නිසා එහෙම ක්‍රමයක් බලන්නේ වැඩි කුලියක් හදාගෙන පඩේ පඩේ කියලා ඒක දිහා බලائیں. දැන් මේ දෙන්නා කියන්නේ දෙන්නේ භාවනා දෙක ගොලෝ අර වැඩි පිළියෙල දිහා බලන්නේ කඩේ කඩේ කියෝ කිය හිතක එක්කනට කවුරු හරි ගහන්න ආවොත් වයින් ආවොත් නිවන් කියේ. එයාගේ හිත වෙනස් වෙන්නේ නැද්ද? ඒ දේහයෙන් මිදීමට ඔහු වැඩ භාවනාව කොච්චර පිළිසන්නා කියලා තියෙනවා. ඇලීමට හේතුවෙන් රූපයක් දැක්කොත් ඔහුට මොකක් වෙන්නේ? ඇලීමට ගැටීමට මුලාවටපත් වෙන මානසිකත්වයේ ආදීනව දැකලා පොළොව උපමා කරගෙන තමන්ගේ හිතහැරලා හගත්තොත් ඒවට කම්පා වෙනවා. ඔහුට කවුරු හරි වැරද්දොත් එහෙම ගැටීමක් එයි. ඇලෙන්නේ හිතින් රූපයක් පිළිබඳව කල් ඒක විචිත්‍රාවක් ඇති වෙනවා. මුලාවට හිතෙන මානසිකත්වයකින් ඔහු හිත මනස ඒ දැයි බදී. අන්න ඇති වෙන වෙනස බලා ගන්න. මෙන්න බුද්ධාන වහන්සේ දේශනා කරන පළවෙනි භාවනාව ඕකයි. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ආපෝ භාවනාව දේශනා කළා. හැබැයි අර කියන විදිහේ විදිහට එකක් නෙමෙයි. ආචාර වාජාවකින් පසුලියා කියන බුද්ධමාගීකින් જાති එකක් නෙමෙයි. සාවුල මේ ජලයේ මිනිසු නොඑක ආහාර කුණු හොදනවා. ඇඟේ වටේ තිබෙන කුණු හොදන හැටන් ගොඩට එනවා. අඳුම් කරඳු මාදි කිල්කි වෙච්ච හොදනවා. මේ ජරාව දමනවා. ඒ ජලයේ මොකද වෙන්නේ? ජලයේ ස්වභාවය මොකක්ද? මේ දායකුරු ඔක්කොම කම්පාවක් නැතුව වාර ගන්න. ඒවට හේකටවත් හැලෙන්නේ නැහැ ජලය. විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ජලයේ කුණු ගොඩවල් ගියායි නැහැ ඊළඟ දවස් තාපේ බලනකොට. අර කුණු ගොඩ ඔක්කොම ඉවත් කරලා බෑනිලා ඉන්නේ. ජලයේ කුණු තියාගෙන ඉන්න જાති එකක් නෙමෙයි. ඒ කුණු ඔක්කොම බෑනිලා විවිධලා කොන්වර්ට් කරනපත් වෙලා අහකට ගිහිල්ලා ජලයේ වෙන් වෙලා හිටන අරසන. මිනිහලා සේවය කරනවා. කම්පා වෙන්නේත් නැහැ. ජලයේ කුණු වෙලා ඉන්නේ. මෙන්න මේ ජලය හා සමාන ජීවිතය හැදගා ගන්න. මමත් හරියට ජල කඳක් වගේ. ගලන ජල කඳට මිනිස්සු මොනවා කළත් ජලයේ විරුද්ධ වෙන්නේ නැතුව වා. මිනිස්සු මට මොන විදිහේ જાති අරන්තේ ඉතින් කරා සිද්ධි හිංසා කළා. අවඩ වෙන දේවල් කළා. මම ඒ වලට කම්පා වෙන්නේ නැහැ. ඒ වගේ මගේ හදවත තුලින් කුණු තියාගන්නේ නැහැ. පැහැදිලා පිරිසිදු හදවතක් ඇති කරගන්න පිරිසිදු ජලය වේවා. වර්ණ ભેදයක් විවිධත්වයක් තියාගන්නේ නැහැ අභ්‍යන්තරේ. ජලයත් එහෙ තියාගන්නේ නැහැ වර්ණය. ජලයේ පැහැදිලි ස්වභාවය තිනාක මගේ හදවතක් දූෂණය කරන දූෂණය නැහැ පාදා ගන්න. මෙන්න ජලයේ උපමා කරගෙන චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආපෝ භාවනාව. සාවල ඔබ ගින්න වාගේ ජීවත් වෙන්න. ඉන්න උපමා කරේ. ඉන්නද මිනිස්සු නොයෙක් දේවල් දාන. කුණු කොටු දාන. ඉන්නේ තේරම දව අලු කර දමනවා මිසක්. ඒ කුණු වශයෙන් තියාගන්නේ නැහැ. ඒවා ජරා වශයෙන් තියාගන්නේ නැහැ. ඉන්නේ ස්වභාවයේ දාන දාන දේවල් අලු කර දාන. යන්නේ මේ ලෝකයාගේ විවිධාකාර අරමුණු වෙනවා ලෝකයේ විවිධාකාර අරමුණු වෙනවා. ඒව ආපුහාම ප්‍රිය වශයෙන් මధుර වශයෙන් අල්ලාගෙන ඉන්නේ ඒව අසාරත්වය දැක නිතන් මනසින් ඒව අලු කරලා දාන මනස සුද්ධ කරගන්න මෙන්න මෙසේ ජීන්නක් වාගේ ජීවත් වෙන්න ආවල වායු භාවනාව වල උලක දිහා බලන් යවන්න එකක් නෙමෙයි මේ වායුවේ නොයේ දේවල් දෝවිලි නොයේ ආකාර ගඳ මේ වායුවට එකතු වෙයි වායු වලට සැලෙන්නේත් නැහැ. වායු ඒවා තියාගන්නෙත් නැහැ. ඈතට හඹා ගිහිල්ලා ඒවා ඉවත් කළා වායුව සුද්ධ වෙනවා. වායුව හරිය නිදහස්. වායුව කොතනකවත් බැඳිලා හැදිලා හිර වෙන්නේ ලැබුණු මොහොතේදීම වායුවේ නිදහස කිසි විතරකට බරක් නැතුව නිදහස් බව පෙනේ. මෙන්න මේ වගේ ඔබ කිසි විතරක බැඳෙන්නේ හැදෙන්නේ හිර වෙන්නේ නැහැ. මොන විදිහේ දුර්ගන්ධ දෙයක් පාපී දෙයක් ලෝකයා දාන්න හැදුවා. හවාගේ වාතය සම ගියා වගේ වේවත් කරලා. ඒ වල්ලාගෙන බැලගෙන හඳවාගෙන ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් වායුව ආධාර කරන වායුව ඔක්කොම අතන ඉඳ විසුදු කරගන්න. මෙන්න බුදුරන් වහන්සේ දේශනා කරපු ආපෝ භාවනාව, තේජෝ භාවනාව, වායෝ භාවනාව, පඨවි භාවනාව. දැන් අපිට පැහැදිලිව පේනවා මේ ටික කරගන්න පුළුවන් නම් උත්සාහ කළොත් වීර්ය කළොත් යම් කෙනෙකුට ඇලීමයි ගැටීමයි උලාවයි නිසා හිතේ දූෂිතාවය ඇති වෙන්න තියෙන සත්‍යකපත් වෙන එක. මේකයි ප්‍රවේදය. මෙන්න මේ ආකාරයෙන් සුද්ධ කරගන්න කියලා දේශනා කරනවා. ඉතින් මේ ආකාරයෙන් සාතු වශයෙන් බලන හැටි විග්‍රහ කරලා පෙන්නනවා. ශරීරයේ තියෙන අපද්‍රව්‍යය ඉස්තේවල් හැටියට බලන හැටි විග්‍රහ කරලා පෙන්නනවා. මේ ආකාරයෙන් විනා මේ ලෝකේ ගන්න හරයක් නැති බව මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නැති බව ධර්මානුකූලව තේරුම් ගන්න හැටි දේශනා කරනවා. දැන් මේ මූල දේශනාව අහලා තේරුම් ගත්තා නම් අන්න එයාට හැකියාවක් ලැබෙනවා. මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියලා බදන වටිනාදයක් ලෝකයේ ගත පිළිබඳව හිත පිළිබඳව කොටරපත් නැහැ. අල්ලන්න ගියොත් බදන්න ගියොත් මොකද හිත වෙන්නේ? දුකට මුල කිරුණා වෙනවා. ඒ හේතුවෙන් දුක ගොඩනැගෙනවා. ඒ තාකල් දුකේ මිදීමක් එහෙනම් මම කවදා හරි කරන්නේ මොකද? යම් යම් තැනදී චන්දරාගයෙන් බැඳීමක් හැදීමක් තිබුණා නම් මම ඒකේ නිදහස් වෙලා නිදහස් මානසිකත්වයටපත් වෙනවා. අන්න මේ නිදහස් මානසිකත්වයේ රාගක්ෂයයි මේ සත්‍යයයි මෝහක්ෂයයි නිවන. ලබන්න පුළුවන් නිවන ඒකයි. ඒක ලැබෙන නිවන හැබැයි කලින්ද පුළුවන් ඒකාන්තයෙන් ලබන්න පුළුවන් නිවන ලැබුණු සෝපත්තේ නිර්වාණ ධාතුවට පත්වෙච්ච කෙනාට ලැබෙන්න තියෙන අනුපත්තියේ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් ලැබෙනවා. ඒදාර පංචස්කන්ධයේ තියෙන සියලු සම්බන්ධයන්ගේ උදාහරණ. මෙන්න මේකයි මූලික දේ. ඔන්න ඔක තේරුම් ගන්න කෙනා හිත නිදහස් කරන්න පුළුවන්. නිදහස් චින්තනයේ හිත තියන්න පුළුවන්. ඒ සේවාවේ අනුමාන වශයෙන් ඉස්සෙල්ලා දකින්න. ලෝකයේ කිසි දෙයක් නොවැළඳන නොවැළඳන මානසිකත්වය. එතන කිසිම දෙයකට ප්‍රබෝධයේ විතර. එතන චිත්තයක් නේ. යම් තැනක දුකක් තිබුණා නම් එතන දුකෙන් හිස් වෙනවා. යන්තරම දුකෙන් හිස් වුණා නම් ඒක ප්‍රයෝජනවත්. එහෙනම් නිවන හිස්ක කියලා හිතුවා. නිවන රාගයෙන් හිස්, ද්වේෂයෙන් හිස්, මෝහයෙන් හිස් කියලා කියනවා. සියල්ලෙන් හිස් නෙවෙයි නිවන. අනුපත හේතු නිවන කොහොමද වෙන්නේ? පංචස්කන්ධ සංඛ්‍යා සියලු උපාදානයන්ගෙන් සහ පංචස්කන්ධයන්ගෙන් හිස්. දුක ගෙන දුන්න සියල්ලෙන්. දැන් දුක ගෙන දුන්න නම් යවා. ඒ සියල්ලෙන් හිස් වුණා. ඒක සුඛයක් නෙමෙයි. නිවන් සුවය කියලා කියන්නේ අන්න ඒකයි. යම් තැනක දුකක් නැද්ද? එයින් හේතුව. මෙන්න නිවන් සුවය. එහේ යම් තැනක දුක තිබුණා මිනිසුන්ට ප්‍රශ්න තියෙන්නේ එතන. අසහනයේ ප්‍රශ්න. අසහනයේ විතරන ප්‍රශ්නේ නිදහස. දුකෙන් නිදහස. දැන් දුකෙන් නිදහස් නම් යම් දෙයක්. දුකෙන් නිදහස් කියලා කියන්නේ නිදහස් හොයෙන් පූර්ණ. දැන් නිවන සිද්ධාහුවා කියන උත්තරේ මොකද්ද? නිවන නිදහස් හොයෙන් පූර්ණ. ලෝකයා හිස්තියක් කියලා ගණන් ගන්නේ වැඩ කරන්නේ නැති අය. ඒ අර්ථයෙන් නිවන හිස්තියක් කියලා නිගමනය කරන්න කිව්ව දුලා කරන්නේ. නිවන සියලු අසහනයන්ගෙන් දුරුයි. නිවන සියලු නිවන සියලු දුක්ඛයන්ගෙන් විලා. අන්න ඒකට කියනවා නිවන් සුවය කියලා. දැන් හෙව්වොත් එහෙම නිවන් සුවේ වටිනවද නැද්ද කියලා. යථාර්ථය දැකලා වස්සේ නිවන් වේතර වටින සෝයක් ලෝකයේ දෙක නෑ කියන උත්තරේ. පොළොතින් ආපු කෙනා තමයි නිවන් සුවේ අත්දකින්නේ. ඒ නිසා තව ලෝකයල වෙන බලාපොරොත්තුවක් ඇති මානසිකත්වයේ ඉඳගෙන මේ භාවනාව ආරම්භ කරගුණා. ඒ මානසිකත්වයට යථාර්ථයට වතු වෙලා අත්‍යවි නොවැළී විදියන නිදහස් කරා ඉඳී තිබුණා. ආරි සමාධිය වැඩි. ආරි සමාධිය පූර්ණ වුණාම නිවන් සුවේ පූර්ණයි. මෙන්න මේකට සතර සති වට්ටාහේම සම්පූර්ණයි. මෙන්න මේක වඩන ආනාපාන සතිය කියන්නේ. අන්න ආනාපාන සතිය මුලදී කරගන්න හැකියි. ඊට පස්සේ සත්‍යයන් දැනුවත් වෙනවා. සම්පූර්ණ කරගත්ත හැටියයි විශ්ලේෂණයක් ලබනවා. ඔන්න ඒ ක්‍රමෙදි තෝරා ගන්න ඕනේ රාහුලෝවත් සූත්‍රයේ ඉතා කෙටියෙන් විග්‍රහ කරපු හැටි. අංග සම්පූර්ණ කරපු විග්‍රහය කටිකඩ වැඩුවා තියෙනවා. ඒක බලා ගන්න ඕනේ සිද්ධිය ඔය විදිහට තේරුම් ගන්න. ලෝකයේ වටිනායන තණ්හාවක් අදාගෙන ඒ තණ්හාවෙන් ලෝකෙට බැඳිලා ඉන්න පුද්ගලයා රූප වලට බැඳිනවා වේදනා වලට බැඳිනවා සංඥා වලට බැඳිනවා සංකාර වලට බැඳිනවා විඥාන වලට බැඳිනවා එන ලෝකෙට බැඳිනවා මේ බැඳිලා ඉන්න බුද්ධිරට බැඳිලා ඉන්න තාක් ඒකේ මිදෙන්න අපහසුයි ඒ මිදුණා බලන නිදාන අත්දකින්න අපහසුයි නිවන් සුවේ ලබන්න අදහසේ විරෝධයි. මේකට එක්තරා උපමාවක් යම් කිසි බුද්ධිලෙක් මේ විදර්ශනාත්මක මේවේ අසාරත්වයේ දකිනකොට චන්ද රාගයෙන් මිදෙන. ප්‍රඥාව පහළ වෙලා වැඩිහිට වෙලාවක රූප පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ සංකාර පිළිබඳ විඥාන පිළිබඳ චන්ද රාගයෙන් මිදුණාට පස්සේ භාවනාවේ ඉවත් වෙලා ඉන්න වෙලාවේ නැවතතර රූප ඇතුලේ ඉන්නවා වේදනා ඇතුලේ ඉන්නවා සංඥා ඇතුලේ සංකාර ඇතුලේ විඤ්ඤාණ ඇතුලේ ඉන්නවා මෙතන ඇතුලේ වෙනස මොකද්ද කියන්නේ තේරුම් ගන්න ඔක්කොම ආවේදනා හරක් මලන්නේ කොහොම හරක් මලන්නේ කිය අදවැදී දක්ක ගෞරවාස්ති මේ හරකට හරකගේ කයේ දින හැම කපලා බලුදුන වෙන්නේ ඉවත් කරනවා ඉතින් ඊට පස්සේ ඉවත් කරලා ඉවරලා නැවතත් ඒ හැමෙන් අර තිබිච්ච විදිහට වහන. අර සබුන් පාරක් පැන බැරි විදිහට වහන. බැලුව බැලමට මාත්‍යියට වෙන හැම ගහම නැති හරකෙක් කියලා. දැන් හැම ගහම ඉවත් කරන්න ඉතල හරක දිහා බලද්දිම තිබුණ හැමයි මසයි දෙකේ සම්බන්ධය. හැම ඉවත් කරලා නැවත වාරයක කාපෝ තිබුණ හැටියට වහලා තිබෙකේ තියෙන හැමයි මසයි දෙකේ සම්බන්ධය සමානයි. නැවත දිවිච්ච හැටියට දෙවිලා තිබ්බත් අර පෙර තිබුණා වගේ හැමයි පහයි දෙක සම්බන්ධ නැහැ එකට තියෙනවා. මෙන්න මේ වගේ චන්දරාගයේ වැදිලා ඉන්න එක හරක හැම ගහම ඉස්සරහ හිටපු හැමයි පහයි දෙකේ සම්බන්ධය වෙනවා. යම් හරක හැම ගහම නැවත හැම තිබුණා වගේ දොරවලා තිබ්බට පස්සේ ඇති ස්වභාවය වගේ තමයි චන්දරාගයෙන් නිදහස් වුණාට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඇති වෙන්නේ. මේක මේ උපමාව ප්‍රතිදේශනා කරනවා. මෙන්න මෙවාගේ යම්කිසි කෙනෙකුට මේ කයට තියෙන බැඳීමේ සම්බන්ධය ඉවත් කරගන්න පුළුවන් වුණා. කය අරමුණු නොකර ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒක අනිත් අයට වෙයි. ඒක භාවනාවෙන් ප්‍රගුණ කරලා ගත්තොත් එහෙම හිත ගතෙන් නිදහස් කරන්න පුළුවන් ප්‍රභාවයක් ඇති වෙනවා. හැබැයි හිත නිකම්ම මේ පවස්සන්නේ කාම ලෝකයේ අතුරු කරගෙන ඉන්න කාම මාධ්‍යයක ඉන්නවා. කාමී නිසා ගොඩනැගිච්ච කය හකරේවා ඉන්නද? යම් මොහොතක ඒක නිදහස් කරගන්න පුළුවන් හැකියාව ලැබුණා. අර හැම ගහලා නැවත අපම පිළිවෙවා. කය ඇතුලේ ඉන්නත් පුළුවන්. කය පිළිබඳ දැනීමක් තියෙනවා. භාවනාවේ ඉදිරියට අනිස්ථාන කරගත්තාට පස්සේ නිදහස් වෙනවා. කය නිසා හරියට සම්බන්ධයේ තියෙන දැනීමේ නිදහස් වෙනවා. කයක් තිබුණාද නැද්ද කියලාවත් වැටහෙන්නේ. හිතන බැලුවා කය නෑ වා. හැබැයි හිත අරමුණක් ඇතුළු පහළ වෙන්නේ නැහැ. අරමුණක් අරගෙනම හිත පහළ වෙන්නේ. එනිසා රූපාවචර අරමුණක් ගන්න. රූපී මනෝමය වූ කය ඒ චිත්තයට අනුව හැදෙන චිත්තජ රූපය. ඒ අරමුණේ හිටනකොට ඒක ස්පර්ශ වෙනවා. රූපී වූ සියලු අගපසකින් මනෝමය කයක් තමයි ඉතින් ස්පර්ශය තියෙන්නේ. අර කය හා තියෙන සම්බන්ධතාවයෙන් දෙහිලා තියෙන නිසා පස්ලේ කය පැත්තක තියෙන රූපී මනෝමය කයෙන් ඈත් වෙලා යන්නත් පුළුවන්. අන්තිමත් භාවනාදී ප්‍රවයක් කරනවා. ඊට පස්සේ මේක අභ්‍යන්තරයේ ඉන්නකොට ඔන්න මේකයි දැනුවත් වෙන්නත් පුළුවන්. මේකයි ටික දෙන්න සම්බන්ධයෙන් ඔන්න ආහතලා ඉඳලා. මෙන්න මෙහෙම හැකියාවක්. ඊට පස්සේ ඒකයි දැකලා ඉන්න. ඒකයි දකින්න. මේ රූපී මනෝමය කයින් ඈත් වෙන්න පුළුවන්. අරූපී සංඥාමය ස්වභාවයටපත් වෙන්න පුළුවන්. එතන හිත තියෙන බව දැනෙනවා පැහැදිලි. හිත හා බැලුණු ගඩක් දැනෙන්නේ නැතුව. සියුම් කයක්වත් දැනෙන්නේ නැතුව. ඒ හිත විසිරවන්න පුළුවන් බව දාන්න. ප්‍රසාරණය කරන්න පුළුවන් බව දාන්න. ඒකත් හේතුඵලයක් බව දාන්න. ඒ හිතෙනුත් වැඩිම නිදහස් කරන්න පුළුවන් අවස්ථාවක් එනවා අන්තිමට. එදින් ඩාට වත්තේ හිත පහළ නොකර නිරෝධ කරන්න පුළුවන් අවස්ථාවක්. අනුපූරව ගිහිල්ලා නිරෝධාවතේ හැමදෙහා සිද්ධයක් නැහැ. අරමුණු වෙන්නේ. හිත පහළ වීමට අරමුණු වෙන යම්තා ධර්මතාවයන්ගේ සම්බන්ධයෙන් අහත් වෙන චන්ද්‍රාගයේ නිදහසට පුළුවන් විදිහට. නිරෝධාවතේ සමාධියට පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේකයි සමාධිගත මාර්ගය තුළින් සුද්ධ වෙලා යන්නේ නැහැ. මේ ඔබ තේරුම් ගන්න ඕනේ ආනාපාන සති භාවනාව කරනකොට ඔන්න එකෙන් එක එකෙන් එක ලකින අනුපිළිවෙල. මෙන්න මේක අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා අල්ලාගත්ත දෙයක් වැටහෙන හැටි. කොන්නගිරේ. මේ අවිද්‍යාවේ තෘෂ්ණාව වෙන චන්ද්‍රාගයේ නිදහස් වුණාත් එක්කලම ඒකෙන් නිදහස් වෙලා ඒක දුන්නු නැගෙන්නේ. ඒක තමන්ටම අත්දකින්න පුළුවන්. අන්න ඒකවල මෙලෝ ජීවත් වෙලා ඉඳද්දී මේ යථාභෝධය ඇති වෙදී වෘත්තවුන කරගත්තා. ඉහාත්ම සුඛ විහරණය කියන ධානය පූර්ණ වෙනවා. ඔවුන්ට නිවන් සුවේ මෙලෝජිය දකින්න පුළුවන්. උබතෝ විමුක්ත කියන රහතන් වහන්සේගේ ස්වභාවය ඔන්නවා. කය ඇතුවහම තිබෙන්නා වූ වේදනා දුක. කය නැති දෙන එක නැති හැටි. එකින් එකට දැකලා අර විදිහට හරක හැම ගහලා නැවත වාලයක් අංකලේ පටලවාගෙන ආපහු ආවා වගේ තමයි. ওই භාවනාව වුණ කරගෙන උඩට ගිහිල්ලා ඔක්කොම අත්හැරලා නැවත පටලවාගෙන ආපහු වැදිලා ලෝකෙට බිනි සිටි. යනකොට හිරුවේ කියලා නෙමෙයි නෝ. අංකලේ ගහන්නේ ඉතලා හිරුව හරකවාගේ චන්දරාගයෙන් බැඳිලා හැදිලා හිටපු සම්බන්ධතාවයන් ඉතලා තියෙනවා. චන්දරාගයෙන් නිදහස් කරගෙන ගිහිල්ලා පස්සේ හැම ගහපු අංකලේ නැවත පෙරේ වාගේ තත්ත්වෙට අර ඉන්න මිනිස්යාගේ ස්වභාවයෙන්ම ඇතිසේ බෙදුණා. සද්දරාගී බැඳීමක් නැත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන විද්‍යාමාන දෙනක ඉපස් පිණිසිත්වා ගන්නවා. ඒ වෙනස කාටවත් හොයන්න බෑ. ඒ වෙනස අවිඥා බල වලට වැටෙනොත් එහෙම. ඒ ශරීරය අතුරුදහන් කරන්න පුළුවන්. ආකාශය යන්න පුළුවන් ආකාශය යන්න පුළුවන් පිටිපරවත් ප්‍රාකාර අතින් ගෙනියන්න පුළුවන් කියලා දැන් එහෙම කරලා පුළුවන්. ඒක වසීතාව. කියලා මේ කරන්න බෑ. අර සුවේ ලබන්න පුළුවන්. තව අවිඥා කියන බල මට්ටමේ වැඩිචාය හිටියොත් පංචාවිඥාක සහවත්ලාභී ආදී වශයෙන් හිටියොත් එහෙම ඒවා කරන්නත් පුළුවන්. ඒක තව අන්තයක්. ප්‍රඥාව ප්‍රගුණතෙන්ද විමර්ශනය කිරීමේ ප්‍රඥාධික හිරික්ම. පටිසම්භිදා ඥාන මත කරන්නත් පුළුවන්. මේ පිළිසිරියාවත් අවිඥාලාභී මහරහතන් වහන්සේලාගෙන් යන්නේ එහෙමයි. ඔයාකාරී තේරුම් ගන්න ඔය ආනාපාන සති භාවනාව කියන එක වඩන්න ඉච්චෙල්ලා හැඩ ගැහෙන හැටි අරමුණ නිවන වෙන හැටි නිවට හිත තියලා භාවනා වඩන හැටි වැඩිගෙන ගිහිල්ලා සිතහත් වෙවි යන හැටි ඒකලයි සිද්ධ වෙන්නේ. ඒ මූලික දහම් නැතුව අපි හුස්ම ගන්නයි අරින්නයි පටන් ගත්තට මේක කවදාවත් ප්‍රතිඵල ලබන්න බෑ. ඒ මූලික ධර්මයේ නැතුව කරන්න ගියොත් පස්සේ රැවටෙනවා. මොකද ඒක අවස්ථාවක් තියෙනවා අමුත්‍ය ලෝකේ අමුත්‍යෙන් හා සම්බන්ධ කරන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනගෙන වෙලාවට. ඒ උපචාර සමාධිය කියන අවස්ථාවකදී වෙනවා. ඔය අමනුෂ්‍ය කොට්ටාස බලා ඉන්නේ කොයි ඉලෙදි වෙනව බහර දාන්නේ පැත්ත දාන්නේ. මේක යන්නේ අපේ මාර්ගය නෙමෙයි වෙන මාර්ගයක් හොයාගෙන. ලෝක මාර්ගය නෙමෙයි නිවන් මාර්ගය කියන්නේ යන්නේ. සම්පූර්ණ අපේ වට විරුද්ධ මාර්ගයක් යන එක මානපාස්තිකය බලා ඉන්නේ. උන් දන්නවා ලෞකික උපක් කියලා. තව මනස සුද්ධ වෙලා නැති බව දන්නවා. ඒක හොඳම වෙලාව තමයි යන්තා මේ රට අපිට ඇඟිලි ගහ ගන්න උඩ වෙන්නේ අපි අරමුණ වෙන වෙලාව කියලා. බලා ඉන්නකොට මේ සමාධිය වඩනකොට ඔය මට්ටමට ආපු ගාම අරමුණු වෙන්නේ වෙයිද ආවට පස්සේ මොකද මේ විවිධාකාර දේවල් මතු කරනවා ආලෝක මතු කරනවා කතා කරන්න එනවා වේස්මාව ගන්නවා දිව්‍ය වාසයෙන් පෙනී සිටිනවා බ්‍රහ්ම වාසයෙන් පෙනී සිටිනවා මේක උපදෙස් දෙනවා කතාවට ගන්නවා අන්තිමට මොකද කරන්නේ මට දිවස් පහළලා තමයි තියෙන්නේ දැන් ඔක්කොම හරි ගියට අර බුද්ධිලාගුන් රාවටපත් වෙලා තමන්ගේ වර්ණ භාවනාව පැත්තකට යනවා සමාධිය යොමු වෙනවා අර අමනිස්සස සමග කතා බහට ඊට පස්සේ කවුරු මොනවා කිව්වත් ඒ උදේ පිළිපදින්නේ කවදද නෑ ඔක්කොම කියන්නේ බොරු මම දැන් ඉතින් ඇවිල්ලා ඉන්නේ කියලා තමන්ගේ මනස තමන් හවස්න මාන්නේ උද්දාස් කරලා උත්තරා දෙනවා ඊට පස්සේ ඔබට වහින්න ඒ පැහැගත්තාට පස්සේ උන්ගෙන් අහකින්න බැරි විදිහට සමාධිය ඒ පැත්තට වෙන්න ගන්නවා ඔච්චරයි ඉතින් ආයෙ යන්න දෙන්නේ ඊට පස්සේ කොට කරගෙන මොකද කරන්නේ විනෝයේ විද්‍යාව බීට වැඩ කරනවා විකෘති කරනවා ඊට පස්සේ භාවනා පැත්තට මනස විදහා කරගෙන ඉඳ හම්බෙන්නේ නැහැ කෑදා මෙන්න මෙහෙම විකෘතියක් ඇති කරනවා. ඒක තමයි භාවනා කරන විශේෂයෙන්ම ওই අවස්ථාවේ පරිසාවෙන්න ඕනේ. භාවනාවට ඇති කිසිම දෙයක්. නිවන් දැකීමට ඇති කිසි දෙයක්. මේ බාහිර ලෝකේ නෑ කියලා දැනගන්න. ඒක බාහිර පුද්ගලයන් මට කරලා දෙන උදව්වක් නෙමෙයි කියලා දකින්න ඕනේ. ජීවිත උදව්ව බුද්ධ රත්නේ ලැබුණා, ධර්ම රත්නේ ලැබුණා, සංඝ රත්නේ ලැබුණා. තවත් උදව් දෙන්න කෙනෙක් උදව් නැහැ. තිරිසත්නේ පිරිසත්නේ වෙටි ලබා ගත්තා පස්සේ තිරිසත්නේ කොතම මොනම දෙනකවත් මුලාවනපත් වෙන එකක් ඉන්නේ නැහැ. විමුක්තිය කරා යන මගක් කරෙන්නේ. මුලාවට ත්‍රිවිධරත්නේ ගොඩනගලා දෙන්නේ නැහැ. එහෙනම් ත්‍රිවිධරත්නේ පිරිසත්නේ අසුර කරගෙන යන කෙනාට ඒන් ඉහළට ඒ වගේ ලැබෙන්නේ නැහැ. ඒ අසුර ප්‍රශ්නයක් නේ. එදැන මුල් කරගෙන ආරම්භ කරගෙන ගිය වැඩ පිළිල්ල තමයි විමුක්තියේ ප්‍රතිවලින් කෙලවර කරලා දෙනවා කවදා. මේ ඔබ තේරුම් ගන්න බාහිර වර්ණාව කිසිම එකක් මේහා සම්බන්ධ නැහැ කියලා දැනගෙන දහම් විමර්ශනය කරන ප්‍රඥාව තමාසතු අභ්‍යන්තරේ ඉන්න. ඒක තියෙන්නේ අභ්‍යන්තරේ විතර කාගේවත් කැලිය වල නෙමෙයි. තමා දිහිනුවනේ ලෝකෙ ගැන විමර්ශනය කරලා බැලීම. ඒක තමන් තමන්ගේ මනසින්මයි ඒක කරගෙන යන්නේ. ගොඩනගෙන මනසින්මයි ඒක කරගෙන යන්නේ. එහෙනම් සවිතාක සවිචාර කියලා අරගත්තා. ඔන්න ඔය කියන්නා වූ අවශ්‍ය කර්මස්ථාන. දහම් අවබෝධයට අවශ්‍ය කරන මූලික දහම් වැක. ඒක ගත්තාම ඉතින් නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙනවා නිවන මුල් කරගෙන. ඒ පැත්ත නැඹුරු වෙලා. ඒ ප්‍රීතිය අභ්‍යන්තරයේ නිසා බාහිර කෙනෙක්ගේ සම්බන්ධයක් ඒකට නැහැ. ඒකෙන් ඇතිවන විශාල සුඛයක් ඉතින් නිදහස් සුවයක්. කය දැහැල්ලු කරනවා. ඒ දුකේ කය මුල් කරගෙන හටගන්නේ අභ්‍යන්තර එකක් නිසා. බාහිර කාගේවත් සම්බන්ධ එකක් කරගන්නේ නැහැ. නිවන මුල් කරගෙන හිත එකඟව පිහිටනවා. ඒකට වාචික ලෝකයේ කිසිම සම්බන්ධයක් නැහැ. අවිතක්ක සවිචාර පිටිසුප එකක දාකින මේ ධානාංග පහ ප්‍රථම ධානය තියෙන ඉතර. ওই පිටතර බාහිර ලෝකයේ කිසිම දෙයක් ධානයට සම්බන්ධ නැහැ කියලා මූලිකව දකින්න. එහෙනම් ওইට අමතරව කියන කිසිම දෙයක් අන්‍යයන්ගේ දෙහැයින් නිසා මේ ධාන සම්බන්ධයයි කියලා නෙවෙයි කියලා දකින්න ඕනේ. ඉතින් අමුතුවෙන් අහන්න දෙයක් නැහැ මේක කිව්වලත් මම එළිය දැක්කා ඒක මොකද්ද? කෙනෙක් කතා කළා ඒ මොකද්ද? එහෙම අහන්න දෙයක් නැහැ දැන් කියලා ඉවරයි. ඉතින් ඒ නිසා ඒවා දේවල් කන්න යන දෙයක් නෑ. තවම තේරුම් ගන්න ඕනේ. ඒ මුල එනකොට විවිධාකාර මාන්න මතුවෙනවා. කොහොමද මම දැක්ක එක අනිත් කෙනාට පොඩ්ඩක් හඟවන්න තිබුණා. කොහොම හැංගීමකුත් එනවා. ඔය වෙලාවට හරි කැමති අන්ත වෙනඳ ප්‍රශ්නයක් මාගේ හරි අහන. ඒවා දියුම මොකක් නේද? තමන්න වාදයි. ඉතින් ඒ නිසා ඒවට පහින් නැතුව තමන් තමන්ගේ වැඩේ කරගන්න ධර්ම මාර්ගයේ ඉඳලා. එහෙම කටයුතු කරගන්න.